ඉහළට ඇති සුවපත් වූ භාවයට පත්වන බව දැනේ. මේ தත්ත්වයේ දිගටම පවත්වා ගැනීම සුදුසුයි. දැන් මෙතනින් අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම. දැන් මේ භාවනාවක් කරනකොට ඇති වෙන එක්තරා අවස්ථාවක්. පස්සද්ධිය කියන්නේ මේක. පස්සද්ධ කායෝ සුගන්ධී. ඒකට කායික සුඛයක් දැනෙනවා. ශාරීරිය ඔසවලා උඩට ගත්තා වගේ වෙනවා. පීටි වනස්ස කායෝ පස්සද්ධි. නිරාමිස පීතිය නැගෙනකොට භාවනාවේ එක ලක්ෂණය තමයි ශාරීරියේ දැහැලිලා ඉහළට ඇදිනවා වගේ සත්‍යලපත් වෙන්නේ. තව පටන් ගත්තා විතරයි. ඊට පස්සේ ගිහිලා ඉහළ තැන්පත් වෙලා හිටියා වගේ සත්‍යකුත් ඊළඟට එනවා. උඩට ඇදි ඇදි යනවා වගේ ඉස්සෙල්ලා ඇවිදිලා ඉහළට ඇදිලාම ගියා වගේ දැනිලා ගත ගත වැටෙන්නේ නැති වෙලා උඩ ආකාශේ මනෝමය කයකින් ඉන්නවා වගේ දකින්න අවස්ථාවකුත් තියෙනවා. ඒ තව ඉවර නෑ පටන් ගන්නේ තව මුල විතරයි. එතන ආවට පස්සේ ලොකු සාහනයකුත් දැනෙනවා. නිදහස් ප්‍රීතිය සුඛේ වැඩි වෙනවා. එතකොට අන්තිම සුඛේ කාගතාවකින් තුන්වෙනි දහයන්ටත් එනවා. ඊට පස්සේ ආලෝකේ නැගෙනවා. ආලෝකේ නැගුණාට පස්සේ ආලෝකේ උපේක්ෂා සහගතව සුඛ හැප දුක වශයෙන් ඉතිදායි දකින්නේ. ආලෝක සංඥාව නැගින්නේ. ආලෝක සංඥාවේ කය දැනෙන්නේ. එතකොට උපේක්ෂාවෙන් උපේක්ෂා ඒකාගතාවෙන් චතුර්ථ ධානයටත් එනවා. ඒත් ඉවර නැහැ. චතුර්ථ ධානයට ආවට පස්සේ මනස හරි තීක්ෂණයි. ඊට පස්සේ අපි යොමු කළොත් එහෙම ප්‍රශ්නයක් හිතට දීලා මං කොයින්ද මෙහාට? කොහේ ඉඳලාද ආවේ? මේක ඉස්සලා හිරුව භවයේ මොකද්ද? ප්‍රශ්නේ දාලා හිටන් චතුර්ථ ධ්‍යාන සමවැදලා ඉන්නවා. ඉන්නකොට කොම්පියුටරේ ක්‍රියාත්මක වෙන වගේ පරිවර්තනයක් වෙලා කැරකිලා ගිහිලා ඉතින් මනස හිටනවා ඉස්සලා භවයේ හිටපු හැටි. ඒතර දකින්න ඉස්සලා භවයේ ස්වභාවය. එතක දැකේ නැති එක දකින්න. ඊට පස්සේ ආය ආපහු ඉරපසත් වෙලා වෙනවා අපි අධිෂ්ඨාන දීපෙච්චර. දැන් පළවෙනි ප්‍රගුණතාවය ආවට පස්සේ දැන් ටිකක් හුරුයි. මනස ටිකක් එකට නැగిලා තියෙන්නේ. මේ ඇත්තවින් ඊට ඉස්සෙල්ලත් බවේ ස්වභාවයම මම දැක්කා. ඊට ඉස්සෙල්ලා කොහෙද හිටියේ? මොන විදිහේද වගේ ස්වභාවය? අදිස්ථාන කරලා හිටන් ඒකලා ප්‍රශ්නේ දෙන්න තියා හිටන් නිදහස් වුණා. ආයි චතුත්ත්‍රාඥාන සම්වැදනා. කැරකිලා කැරකිලා කියලා රවුන්ඩ් දෙකක් කැරකිලා ගිහලා ඒක පාවෙ මට්ටමට යනවා. ඒකේ හිටපු හැටි අපි. ආය ආපහු වෙනවා. දැන් තා ටිකක් ප්‍රගුණයි. දිවස ප්‍රගුණ කරන්නේ පෙර විසු කල පිළිලා හිට ප්‍රගුණ කරන්නේ. දැන් තුන්වෙනි භාවයේත් බලන්න ඕනේ. එහෙම එක හිටියද? කොහොමද ඒකේ තත්ත්වය? මං ඊට ඉස්සෙල්ලා බලුවේ කොහොමද කියලා. ආයි සමාවදින ගහන්න. වාදිස්ථානයේදී. කරකිලා කරකිලා කියලා එන කොම්පියුටරේ ක්‍රියාත්මක වෙනවා වගේ. කරකිලා කියලා ඊළඟ අධ්‍යයනයේ ස්වභාවය දකින්න. දැන් මෙහෙම එකින් එක දෙක එක වුණු කරගත්තාට පස්සේ හිතට කරම ක්ෂණින් ඈතර ඈතර ගිහින් දකින්න පුළුවන් ශක්තියකුත් ලැබෙනවා. මෙහෙම අධ්‍යයව 1 2 3 4 5 10 20 30 40 50 60 100 200 1000ක් කෙලවරක් දකින් දකින් යන්න පුළුවන් ශක්තියකුත් එනවා. අධිවේගී. එයා ප්‍රගුණ කරගත්ත හැටි. ඉතින් ඒක දැක්කට පස්සේ ඉවර නැහැ. දැකලා පස්සේ වැදගත් දෙයක් තේරුණා. මේන ගමන කොච්චර අනාථ ගමනක්ද? එක එක භවයේ මම කිව්වා මගේ කිව්වා. කෝකද මම වුණේ කෝකද මගේ වුණේ? තාම මොනවද ඒකේ ඉතුරු වුණේ? ඒක ඔක්කොම ගෙවිලා ගියා නම් මම මගේ කියලා ඉතුරු වුණේ හදාගත්ත මගේ කියන දෘෂ්ටියකින් ඊළඟ භවයේ හටගත්තා. ඒකට අනුකූලයි. ඒ ගති ලක්ෂණේ මේකයි ගතියට අනුව උප්පත්තිය මේකයි. ඒ අනුවයි මෙහෙම උප්පත්තියක් ලැබෙන්නේ. අන්න ඒතොර දකින්න දූෂ්‍ය මනසින් දූෂ්‍ය උප්පත්ති ලැබෙන හැටි ප්‍රසන්න මනසින් ප්‍රසන්න උප්පත්ති ලැබෙන හැටි ඒක ගේ නැගිලා හිටන් එනකොට චුත වෙනකොට ඒක ආපු හැටි චුතූපපාත ඥානිය පහළ වෙනවා තේන්නේ. මෙන්න මෙහෙමයි චුත වෙන්නේ මෙන්න මෙහෙමයි උපදින්නේ. කවුරුවක් කරන එකක් නෙමෙයි. මගේ මුලාව නිසා මම බෑගත්ත නිගමනයේ හොඳයි හොඳයි කියලා ගන්න ගියේ වැ. හොඳ කරන්න ගිහිල්ලා නම් ගත්ත මානසිකත්වයේ මෙහෙම එකකට ආව රුගතියට ආවා. ඒව හොයන්න කරපු අසාධාරණ වලින් දුගතියට ගියා. මෙහෙම නේද යන්නේ. දැන් ඔහොම දකින්න. දැන් මට විතරක්ද මේක? අනික් අයට කොහොමද? මං අහලා නම් තියෙන අනික් අයටත් මෙහෙම තමයි කියලා. ඒක ඇත්ත බලන්න ඕනේ මොකද? මොකද බලන්න. කවුරු හරි ගන්නවා හිතලා ආපු එකනේ. එයා කොහොමද? ආවල එක නම් මගේ යාළුවා. නෑ නෑ යා මං දන්න හිතවත හදන්න හඳුන්වන කෙනා. එයාගේ ඉස්සෙල්ලත් බය කොහොමද? පරිවර්තනලා දර්ශනීය වෙන්න පටන් ගන්නවා ඒක. අන්න යදෝපාත් ඥානි අන්‍යංගේ ස්වභාවයත් බලන. අන්නේ සත්‍ය කියන්නේ එහෙමයි කියලා දකින්න. ওই විදිහට කරලා මන හුඟා තීක්ෂණව පෙරවිසු කඳවිල සහ සුදුවපත් ඥානී ලෝක සත්‍යයේ ස්වභාවයත් කර්ම වේගී ක්‍රියාත්මක වෙන හැටි නෑ කිව්ව අපායවල් දකින්න හැටි නෑ කියපු දිව්‍ය ලෝකවල තමන්ටම පේන හැටි බබලෝ නෑ කිව්ව තමන්ම දැක්ක හැටි ඕවා ඔක්කොම තමන්ට සැක නැතුව දකින්න පටන් ගන්නවා මේක ඉස්සර කාලේ අනිත් වෙන අහගත්ත එකක් දැන් තමන් දකින්න එකයි ඊට පස්සේ දකින්න ඉන්නේ බුදුරන් හතේ දේශනා කරපු අනන්ත සසර දුක කියේ මේකනේ කෝ අයිති වෙච්ච එක කෝ මම වෙච්ච එක කෝ මගේ වෙච්ච එක මුලාවක් නිසා මොකද තිබුනේ අන්ධර්මයේ තනුව මේ වගේ විනිශ්චය ලැබෙනවා තියෙන්නේ ආවට පස්සේ මොකද වෙන්නේ මෙහෙම එකකින් මොකද ඇති වැඩි මේ පැවැත්ම ඇති හරිය මොකද්ද හොඳයි කියලා හිතා හිටිය අවිද්‍යාවේ මුලා නිගමනේ හරියනවා වැඩක් නැති දෙයක් අතරින් වැලි විදියාමයි නිදහස් සාන්තියට ලැබී ඉඳලා සාන්තවටපත් වෙලා හිටන් ඔක්කොම අත්‍යන්ත නිදහස් චින්තනය පහළ වෙලා හිටන් ඵලසිත ලැබෙනවා ලැබුණාට පස්සේ දකින්න අත්‍යරුණ දෙන්න ආවා මනස ඇත්තටලා තියෙනවා කරනවත් අල්ලපු දෙයක් අල්ලපු දෙයක් නැත්නම් අල්ලපු හැකීම ඉපදුනා මිසක් අල්ලපු නැහැ හැකීම උපදිලා නැහැ මම මෙච්චර කල් අනිකා ඉපදිලා නැහැ මට ඒකත් වේද එනම් මේ අන්තිම කෙලවර. අවසාන තීරණෙත් එනවා. ওই ක්‍රමයට සමන් දැනගන්නේ ඕක කාටවත් කියලා බෑ. ඒ தත්ත්වයක් නෑ. අහගත ඒක අනුමානයක් මිසක් ඒන් එහා தත්ත්වයක් තිබුණේ නෑ. ඉතින් තම තමන් බලන්න ඕන මාර්ගය අනුගමනය කරලා ඒ වගේ தත්ත්වයටපත් වෙන තමන් කටයුතු කරගන්න. ඉතින් ඒක යොමක අරගෙන එහෙම කරගත්තාම කිසි ප්‍රශ්නයක් නෑ. ඒකට දැකගන්නේ යම් ක්ලේශයක්, රාගයක්, ද්වේෂයක්, මෝහයක් අත්හැරලා ගියා නම් හේතු ඇතුව නැවත එන්න හේතු නැති බව තාම දකිනවා සත්‍ය ධර්මයේ සත්‍යයෙන් මේ ලෝකේ අනාථ බව දැකලා ඒ දුටු අනාථ බව නිසා මට මේදී වැඩක් නැහැ මෙබඳු වන්නාව මේ ඇලී බැඳී වැඩක් නැහැ කියලා අත්හැරී ගියා නම් අත්හැරිලා ගිය රාගයයි ද්වේෂයයි මෝහයයි එහෙනම් රාගක්කේව නිබ්බානං ද්වේෂක්කේව නිබ්බානං මෝහක්කේව නිබ්බානං රාගක්කේ කියන්නේ නිවනයි ද්වේෂක්කේ කියන්නේ නිවනයි මෝහක්කේ කියන්නේ නිවනයි දැන් මම නිවන් දැකලා කියලා කාගෙවත් අහන්න ඕනේ තමන්ගේ අත්දැකීම තියෙනවා නම් රාගක්කේ වේ රාගතුම දැන් රාගක්කේ සාහබුරි නැත්නම් තව ඉතුරු තියෙනවා එහෙනම් මොකක්ද දකින්නේ? මෙන්න මේ බඳු වන්නා වූ රාග දේශ මොහොවේ ෆේ වුණා. පෙර මේවා තිබුණා. දැන් ඒ ටික නැහැ. සාමුලික වෙනවා තව මෙන්න මේ මේ ගති ලක්ෂණ මල් ළඟ තියෙනවා රාග දේශ මොහ ගති ලක්ෂණ. ඒ ඉවර වෙන්නේ නැති හැටි. දැන් මේ ප්‍රත්‍ය වේසායන. එහෙනම් මොකද කරන්න ඕනේ? මගේ වැඩේ අවසාන නැහැ. මාර්ගය බලන්න ඕනේ ටිකක් පූර්ණ කරගන්න. එතෙන්ට බහි. එතකොට තමා විසින් ක්ලේශයන්ගේ ස්වභාවය දකිනවා තම අත්තරපු හරිය දකිනවා, ඉතුරු හරිය දකිනවා. ඒකට මාර්ගය බලන්න ඕන කියලා දකින්න. ඉතින් ප්‍රත්‍යවේසා ඥාන පහළ කාගෙන්වත් අහන්න දෙන්නේ නැහැ. තමන් ඉදිරිය කරගන්න. ඊට පස්සේ අර අසාරත්වයේ දකින්න දකින්න. අනේ මම මේ හොඳයි ප්‍රියයි කියලා හිතා හිටපුවා කිසිම හරයක් නැතිව. කොහොමම පැහැගෙන බැහැගෙන යනවා වටිනාකම. වටිනාකම බිඳුවර බැස්සට පස්සේ ඒ ලැබෙන්න තියෙන ඊළඟ ඵලයේ පිළිබඳ උපේක්ෂා ඥානය. ඊට පස්සේ ඒක සිනෝල්ට ගියා. සිනෝල්ට ගියා කියන්නේ මධ්‍යස්ථ වල්ලන්නවත් ඒකේ දෙයක් නැහැ ඒක දුකයි. අනදුකාරී සත්‍ය දැකලා ඊළඟ අවස්ථාවේ ඉන්නේ. ආයි නිදහස් වෙනවා. ආයි නිදහස් තලයක වෙහිනවා ඊට වඩා අනිසාන්තයි ප්‍රණීතයි. ඒකට දකින්න ඊළඟ ඵලයට ආවා. ඔය ක්‍රමේ සමම්ම දැක දැක යන තේරුම් ගන්න පුළුවන් ගමන. ඉතින් මේක පොඩ්ඩක් ඉල්ල නැත්නම් මම දැන් නම් ඉතර වගේ නේද භාවනාත් කළා මේ අමුත්ත උසාව අහලා බලනකොට ගුරුවරයාගේ කොහොමද දැන් කොතලද ඉන්නේ මම. සෝවාන් විගත සකෘදාගාමී කියලා. ওই જાතියක් නෙමෙයි මේ බුදුදහමේ ඵලය කියන්නේ. තමා ඥාන සම්පවිත්වම ওই ධහම දැකලා ධහමට අනුකූලව තියෙන ඉඳලා ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළනවා තවන්ටම පේනවා. ඉතින් ඒ නිසා ඒ බඳු මාර්ගියා සැක නැති මාර්ගියා බව තමයි මුලින් ඉඳන්ම තේරුම් ගත හැකි. මාර්ගය අනුගමනය කරනකොට යම් යම් පටවින් රාගය සංසිඳන බව, ද්වේෂය සංසිඳන බව, මෝහය සංසිඳන බව පේනවා. මාර්ගය හරිවාට සැක නැතුව තේරුම් ගන්න. අරගෙන අප්‍රමාදව වලන්න පටන් ගන්නවා. ඒක ඵලෙ ලැබෙනවා. ඉදිරිය කරගෙන යන්න ඕනේ.